ප්‍රතිවේක්ෂා වැඩසටහනේ මේ දිනවල ගෞරවනීය ස්වාමීන් වහන්සේ චන්දර්තිපාදයේ ඇසුරින් දේශනාවන් ධර්ම දේශනාවන් පවත්වනවා. ඉතින් අද දවසේදී ඒ පිළිබඳව ධර්ම කතිකාවතක් ගොඩනගන්නට සිදු කළා වූ ආරාධනය මේ මහත් වූ මෙත් සිතින් පිළිගෙන සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරිය ආරණ්‍ය සේනාසනාධිපති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 බදාදා දිනයේ කත්වේක්ෂා වැඩසටහනේ ධර්ම සාකච්ඡාව සිදු කරන දවසයි. මේ දින දෙකක් තිස්සේ අපි සාකච්ඡා කරමින් හිටියේ ඉද්ධිපාද ධර්මයන් වල තියෙන ඡන්ද ඉද්ධිපාදයේ පිළිබඳවයි. ප්‍රායෝගික භාවිතයක් සඳහාම අපි සාකච්ඡා කරමින් වැඩසටහනේ ධර්ම කරුණු වලට වැඩි අපි මොකක්ද කරන්න ඕනේ කියන එකයි වැඩිපුර සාකච්ඡා කරන්නේ. ඉතින් මේ දිනවල සාකච්ඡා කරපු කරුණු ස්වාමීන් වහන්සේගේ දැන ගැනීම සඳහාත් අපි ආ කෙටියෙන් මතක් කරගමු. අපේ යහපත සඳහාත් අපිට මේ සාකච්ඡාවට වඩා හොඳින් අවතීර්ණ වීම සඳහා අපි මූලික වශයෙන්ම කතා කරා මේ ඉද්ධිපාදය වර්ධනය කරගන්න නැත්නම් යම් වැඩක් කරන්න ගියාම යම් සිද්ධියක් මේ ලෝකේ සිද්ධ වෙන්න ගියාම ඒකට මූලික වෙන ඒකට හේතු වෙන මූලික වෙන කාරණාවකට කියනවා ඒකට පාදක වෙන ධර්මයන් සිද්ධියකට පාදක වෙන ධර්මයන් හින්දා කියව එද්දිපාදයක් කියලා. මේ පළවෙනි කාරණාව ඡන්දය කියන එකයි. කැමැත්ත. අපි කතා කරගත්ත මේ කැමැත්ත කියන එක පිළිබඳව සමහර අය කියනවා කැමැත්ත අයින් කරන්න ඕනේ කියලා. නමුත් නිවන් දකින මොහොත දක්වාම යම් සිද්ධියක් සිද්ධ වෙන තුරු මේ කැමැත්ත තිබිය යුතු බව කැමැත්තත් ලෝභයේ තියෙන වෙනසත් අපි පැහැදිලි කරගත්තා. ඒ වගේම මේ කැමැත්ත ඇති කරගන්න ඕන බවත් නැති කැමැත්ත ඇති කරගන්න ඕන බවත් අපි අංක තුනක් යටතේ කතා කරා ප්‍රායෝගිකව නිවන් දකින්න නැත්නම් වෙනත් ලෞකික අරමුණකට උනත් ඒ අරමුණ ඉෂ්ට සිද්ධ වෙන්න නම් අකමැති දේවල් කරන්න ගියාම බොහොම අමාරුයි. කැමැත්තෙන් යමක් කරන්න තියෙන නම් බොහොම පහසුයි. අපි හුඟක් හොඳ දේවල් කරන්නේ අකමැත්තෙන්. ඒ තමයි කළ යුතු දේ කරන්නේ නැතුව බෙහෙත් ගැල්විය යුතු තැන බෙහෙත් කල්වන්නේ නැතුව කළ යුතුම තැන තමයි හිත වෙනස් කරන එක. ඒ වෙනස් කිරීමේදී කැමැත්ත නැති කැමැත්ත ඇති කරගන්න ඕන බවත් නැති කැමැත්ත ඇති කරගන්න ආකාරයත් ඒ වගේම ඇති කරගත්ත කැමැත්ත පවත්වා ගන්න ප්‍රායෝගික ආකාරයකුත් ඒ වගේම ඇති කරගත්ත කැමැත්ත ප්‍රබල කරගන්න ඕනේ කියන එකත් පිළිබඳ සාකච්ඡා කරා. මේ දින දෙකේදීම ඒක ප්‍රායෝගිකව නිවසේදී सिद्ध කරන්න කියලාත් අපි කිව්වා. දැන් අද මේව තව තහවුරු කරගන්න දවස මම හිතනවා මේ වෙනකොට ඒ කැමැත්ත ඇති කරගන්න අපි මතක් කරා ආදීනව සහ ආනිසංස. ඒ සිද්ධිය සිද්ධ කිරීම දැන් නිවන් දකින්න කැමැත්ත ඇති කරගන්න නිවන් දැකීමේ ආනිසංසත් නිවන් නොදැකීමේ තියෙන ආදීනවත් මෙනෙහි කළ යුතුයි කියලා එතකොට තමයි කැමැත්තක් හිතක උපදින්නේ කියලා. ඉතින් මේ විදිහට කාරණා කීපයක් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. මේ පිළිබඳව අපි හැමදාම සාකච්ඡා වාරයේදී සිද්ධ කරන්නේ මූලාශ්‍ර විමසා බැලීම. මුලින්ම කරන්නේ මූලාශ්‍ර විමසා බැලීම. ඒ මොකද එතකොට අපිට තියෙන විශ්වාසය වර්ධනය වෙන හින්දා. ඉතින් අපි තවත් ස්වාමීන් වහන්සේ නමක් ඒක රසි කරගන්නෙත් ඒකයි. එහෙනම් අපි පොඩි ස්වාමීන් වහන්සේට අවස්ථාවක් දෙමු. මේ ත්‍රිපිටක ධර්මයේ හෝ අටුවාටික ආදී හෝ යම් මූලාශ්‍ර පිළිබඳව කොයි වගේ තැන්වලද මේ ඉද්ධිපාද පිළිබඳව සඳහන් වෙන්නේ විශේෂයෙන් ඡන්ද ඉද්ධිපාදයේ පිළිබඳව හෝ සඳහන් වෙන්නේ කොයි වගේ තැන්වලද ඒ වගේම ඒවා ඒ සඳහන් වෙන තැන් අපිට ළඟා වෙන්න පුළුවන් තැන්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒකද මේ මූලාශ්‍ර පිළිබඳ පුංචි හැඳින් හඳුන්වා දීමක් කරන විදිහට අපි පොඩි හඳුනන මතක් කරමු ප්‍රථම වශයෙන් දම්සපා මණ්ඩපයේ වැඩ සිටින මගේ ගුරු දේවෝත්තම නම කියන්නට අවසරයි කම්මත්තානාචාර්ය විනයාචාර්ය විද්‍යාලයේදී පූජනීය උඩුගම්බර ලොකු ස්වාමීන් වහන්සේගෙන් මූලික වශයෙන් අවසරයි මේ වෙලාවේ මේ සාකච්ඡාව ශ්‍රවණය කරන බුදුමඟ අනුගමනය කරන පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට සාසනික වශයෙන් අපි ළඟා කරගත යුතු එ르දි මොනවද කියලා මූලික වශයෙන් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම සාසනික වශයෙන් එ르දි පහක් අපි ළඟා කරගත යුතු බව සඳහන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි චිත්ත චෛතසික රූප නිර්වාණ කියන පරමාර්ථ ධර්මයන් නිවැරදි විදිහට දැනගන්න අභිඥා සිද්ධිය කියලා කියනවා. නිවැරදි විදිහට දැනගන්න සිද්ධියක් වැඩියක් අපි තේරුම් අරගන්න ඕන. ඒ වගේම සඳහන් කරනවා මූලික වශයෙන් පරිඥා සිද්ධිය කියලා. අපි වැඩියක් ඇති කරගත යුත්තේ කුමක්ද? දුක්ඛාරය සත්‍ය පිළිබඳව අපිට ඒ දුක්ඛාරය සත්‍යයට අදාළ රූපාරූප ධර්මයන් පිළිබඳ පිරිසිඳ දැනගන්න ඒ සිද්ධියට අපි ළඟා වෙන්නට ඕන. ඒ වගේම සමුදය ආර්ය සත්‍ය සම්බන්ධයෙන් ප්‍රහාණය කළ යුතු ප්‍රහාණ සිද්ධිය කියලා සඳහන් කරනවා. තණ්හාව ප්‍රහාණය වීම ප්‍රහාණය කිරීම කොයි වගේද අපි සම්පාදනය කරගන්න තෝරන. ඒ වගේම සාක්ෂාත් කරන සිද්ධිය නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕන කොහොමද ප්‍රත්‍යක්ෂව ඒ වගේම භාවනා සිද්ධියේ මාර්ගය කොහොමද අපි වඩන්න ඕන කියලා සිද්ධීන් පහක් සාසනික වශයෙන් හඳුන්වලා තියෙනවා. එතකොට මෙන්න මේ සිද්ධීන් ඇති කරගන්නට මූලික වශයෙන් අපිට ඡන්දය ප්‍රදාන කරගෙන ඡන්දය කියලා කියන්නේ විශේෂයෙන්ම ප්‍රතිවිරණක චෛතසික ධර්මයක්. ඒ කියන්නේ බලවත් ඕනෑකම කොපමණ කාලයක් ගත වුණත් කොපමණ නිදිමරන්නට සිද්ධ වුණත් නොසංසිඳෙන සිද්ධිය සිද්ධ වෙනකම්ම තමන්ව අරගෙන යන්නට පුළුවන් බලවත් වූ ඕනෑකමක් කැමැත්තකට ඡන්දය කියලා සඳහන් කරනවා. මේ බව සඳහන් වෙනවා සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ එර්ධිපාද සංයුත්තේ තියෙන ඡන්ද කියලා සූත්‍ර දේශනාව. මේ ඡන්ද කියන සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා ඡන්ද ඡන්දේ නිසාම කැමැත්ත නිසාම සමාධිය ඇති වෙන හැටි. ඡන්ද සමාධි පදාන සංකාර එර්ධිපාදේ කියලා හොඳට මේ ඡන්ද එර්ධිපාදේ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා මූලික වශයෙන් ඡන්දය හේතු කොටගෙන කොහොමද සමාධිය තියෙන කැමැත්ත හේතු කොටගෙන කැමැත්ත මූලික වෙලා කැමැත්ත ප්‍රධාන වෙලා ඇති වෙන සමාධිය ඒ වගේම ඡන්දය ඡන්ද සමාධිය ඒ වගේම මේ ඡන්ද සමාධිය ඇති වෙන්නට උපකාරක වෙන ඒ කියන්නේ නූපන් අකුසල් නූපදවාගෙන ඉඳීම උපන් අකුසලය ප්‍රහාණය කිරීම නූපන් කුසල් උපදවන්න උපන් කුසලය තර කරගන්න විශාල වෑයමක් ඊට අනුරූප වන චේතනාව මිශ්‍ර වෙච්ච අනුකුත් ධර්ම ඒකට කියන ඒකට ප්‍රධාන වන සකස් වෙන අනිත් ධර්ම ප්‍රධාන සංකාර කියලා කියනවා. ඡන්දයත්, ඡන්ද සමාධියත්, ප්‍රධාන සංස්කාරත් කියන මේ ධර්ම ඔක්කොතෝම සඳහන් කරනවා. මේ වාගෙන් සමන්නාගත වෙන බව ඡන්ද, සමාධි, ප්‍රධාන සංකාර, ප්‍රතිපාදය කියලා ඡන්ද සූත්‍රයේදී මේ පිළිබඳව මනාව පැහැදිලි කරලා තියෙනවා මූලික වශයෙන්. ඡන්ද සූත්‍රයේ තියෙන තියෙනවා කියන කාරණාවයි මූලික වශයෙන් අපි දැනගත්තේ. එතකොට අපි තේරුම් ගත යුතු කාරණාව පිළිබඳව අපි කලින් සාකච්ඡා කරා. එහෙමනම් අපේ පිටක අපිට සමාධිය මදි. සමාධිය මදි වෙන්න හේතුව තියෙන අපේ හිත නිබඳව කැමැති පැත්තට ඇදලා යනවා. ඒකට කැමැති පැත්තට ඇදලා යනවා කියලා කියන්නේ මේ සමාධිය නොයෙකුත් පැතිවලට විසිරලා යනවා. එහෙමනම් අපි බලාපොරොත්තු වෙන ඉලක්කය කෙරෙහි අපේ කැමැත්ත තියෙනවා නම් අපි නිකමුත් හිතන්න බලන්න නිකම්ම මොකද ඡන්දය කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඡන්දය කියන්නේ ප්‍රකීර්ණක චෛතසිකයක්. ඒ කියන්නේ විටක අකුසල පක්ෂයට වැටෙන අතර වාරේ විටක කුසල පක්ෂයට වැටෙනවා. ඉතින් ඒකයි ඒ චෛතසික ධර්ම වල ඒ වගේ චෛතසික වලට කියන ප්‍රකීර්ණක චෛතසික කියලා. එතකොට මේ එහෙමනම් නරක දෙයටත් කැමැත්ත අපේ හිත තුළ උපදිනවා. හොඳ දෙයටත් කැමැත්ත උපදිනවා. අපි බලාපොරොත්තු වෙන අරමුණෙහි අපි බලාපොරොත්තු වෙන කුසලාරම්මණයෙහි කැමැත්ත ප්‍රබලව වර්ධනය කරගත්තේ නැත්නම් අපිට චිත්ත සමාධියකට යන්න බැරි බව ගම්ම්‍ය වෙනවා. තේරෙන්න ඕනේ අපිට. ප්‍රායෝගිකව තේරෙන්න ඕනේ. මොකද ප්‍රායෝගිකව තේරෙන්න ඕනේ කියලා කියන්නේ අපි අපේ සිත හැම වෙලේම කැමැත්ත පැත්තට හරි හරි හරි හරි යනවා. එතකොට අපි යම් කිසි සමාධියක් වර්ධනය කරන්න යනකොට අර කැමැති පැත්තට හිත ඇදිලා යනවා. එතකොට එහෙමනම් අපිට තේරෙන්න ඕන හොඳට මේ සමාධිය ඇති වෙන්න අපි ඒ අරමුණෙහි කැමැත්ත ඇති කරගන්න ඕනේ කියලා. එතකොට අපි එක තැනක ඉඳගෙන ඒ අරමුණ වර්ධනය කරන්න යනකොට හිත අනිත් තැන් වල ඉතිරෙන්නේ නැහැ. ඒකින්ද ඡන්දය ඇති වුණු ප්‍රබල යම් අරමුණක් කෙරෙහි සමාධිය ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ හිත හැම වෙලෙම තියෙන අකුසල් නැති කරගන්න නැති කුසල් යම් කිසි අරමුණක් කෙරෙහි කැමැත්ත තියෙනවා නම් ඒ කරමුණෙහි වේගෙන් ක්‍රියාත්මක වෙන්න බලනවා. එතකොට ඡන්දය වැඩි නම් කුසලයේ පැත්තට ඉරායාසයෙන් ඡන්දය වැඩි නම් කැමැත්ත වැඩි නම් අපි දන්නවනේ අපි කැමැත්ත පැත්තට තමයි හැම වෙලේම යන්නේ කියලා අපි ඊයේ පෙරේදා ගොඩක් කතා කරා ඒ ගැන. එතකොට ගොඩක් කැමැත්ත වැඩි වෙලා තියෙනවා නම් කුසල ඡන්දය පිළිබඳව නැත්නම් ඔය ලබාගත යුතු ඉර්ධි පිළිබඳව මාර්ගඵල ආදී පිළිබඳව අන්න ඒකට කැමැත්ත තියෙනවා නම් ඒ කැමැත්ත නිසාවෙන් මොකද වෙන්නේ වීරියක් උපදිනවා ඒ වීරිය සම්‍යප්‍රධාන වීරියමයි ඇයි කුසලයට කැමති හින්දා තියෙන කුසල් වර්ධනය කරගන්නත් නැති කුසල් ඇති කරගන්නත් තියෙන අකුසල් දුරු කරගන්නත් නැති අකුසල් ඇති වෙන එක වළක්වන්නත් අපේ හිතම පෙළඹෙනවා ඒ කියන්නේ ඡන්දය කියන්නේ හරියට නිකන් අපිව ඉදිරියට අරගෙන යන අපිව ඇදගෙන යන අනිත් චෛතසික ධර්මයන් ඒක රාශි කරගෙන යම් අරමුණකට අරගෙන යන මහ බලවේගයක් වගේ. ඒකවල ඡන්දය වැඩි කරගන්න එකේ තියෙන වටිනාකමක් තියෙන ඕන්න ඇති වෙන සමාධියට කියනවා ඒකවල සමා ඡන්ද සමාධිය කියලා. ඒ හින්දා ඇති වෙන වීරියට කියනවා සම්මප්පදාන වීරය. මේ තුනම එකතු වුණාම තමයි ඡන්දය, ඡන්ද සමාධිය, මේ වීරය කියන එක තමයි කියන ඡන්ද සමාධි ප්‍රධාන සමන්නාගත ඉද්ධිපාදය කියලා. ඉතින් එහෙම තමයි ඉද්ධිපාදයන් නිර්මාණය වෙන්නේ මේ ඉද්ධිපාදය වැඩෙන්නේ මාර්ග අවස්ථාවේ. කොහොමද කමන දැන් අපිට හොඳට දැනීමක් තියෙන්න ඕනේ ඡන්දය අවශ්‍ය බව. ඒ වගේම ඡන්දය අනවශ්‍ය බව. නේද? කුමන ඡන්දයද අවශ්‍ය? කුසල ඡන්දය ඕන වගේ පේනවා. අකුසලයේ තියෙන ඡන්දය නැති කරගත යුතු බව පේනවා. දැන් අපිට යම්කිසි ඉවක් දැනෙන්න ඕනේ ඡන්දය හරවාගත යුතුයි කියලා. අභිධර්මානුකූලව බලවත් නේද අපිට දැන් තේරෙනවා අපේ හදවතට තේරෙන දෙයක් තියෙනවා. බලනකොට තේරෙනවා මේක. මේ පිළිබඳ යම් මූලාශ්‍රයක් තියනවාද? මේ පිළිබඳ යම් කිසි කොතනක හරි සඳහන් වීමක් ත්‍රිපිටක ධර්මයේ තියනවාද කියලා මොකද අපි කතා කරන්නේ හැම වෙලේම ප්‍රායෝගික පැත්ත. ප්‍රායෝගික පැත්ත කතා කරන්නේ මම කිව්වා මේ දේශනා මාලාවේ අපි ධර්ම කරුණු කතා කරන අඩුයි කළ යුතු දේ ගැන සාකච්ඡා කරන්න කියලා. ඒකයි අපි වගු ක්‍රමයක් හරි ලෑස්ති කරගෙන මොකක් හරි කරගෙන දිනපොතක් හරි පාවිච්චි කරගෙන මේක වර්ධනය කරලා යන්න කියලා කතා කරන්නේ. මේ පිළිබඳව ඒ කියන්නේ එක පැත්තක ඡන්දයක් ඇති කර ගැනීමකුත් තව පැත්තකින් ඡන්දයක් නැති කර ගැනීමකුත් මේක කරන්න පුළුවන් ආකාරය ගැන හෝ මේවා පිළිබඳව යම් මූලාශ්‍රයක් තියෙනවද යම් ත්‍රිපිටකේ යම් තැනක මේ පිළිබඳ සඳහනක් තියෙනවද අපිට තවත් විශ්වාසවන්තව මේකට උත්තර කරන්න පුළුවන්කමක් ලැබෙයි එහෙම වුණොත් එහෙම මේක බුද්ධ දේශනාවක් බව දැනෙනකොට ඒ පිළිබඳව අපි පුරිසාන්නාසිකේ උසල බලමු එඩිදපා සංයුත්තනිකාය එඩිදපාද සංයුත්තේම එක සූත්‍ර දේශනාවක් තියෙනවා බ්‍රාහ්මණ සූත්‍රය කියලා. මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න පින්වත්නි එක උන්හාබගෙන බ්‍රාහ්මණතුමා එනවා. මේ බ්‍රාහ්මණතුමා ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ ශාසනයේ පිළිවෙත් පුරන්නේ ඇයි කියලා. මේ ශාසනය තුල කටයුතු කරන්නේ ඇයි කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ උත්තර ලබා දෙනවා අපි මේ ශාසනයේ යෙදෙන්නේ තෘෂ්ණාවට තියෙන ඡන්දය අයින් කරගන්න. ඡන්දය අයින් කරගන්න තමයි මේ ශාසනය යෙදෙන්නේ. එතකොට මේ ශාසනය යෙදෙන්න මොකද්ද ඇති කරගන්න ඕනේ කියලා අහනවා. මේ ශාසනය යෙදෙන්න අපි ඒ කැමැත්ත අයින් කරගන්න කොහොමද මේ ශාසනය තුල කටයුතු කරන්න ඕනේ කියලා. ඒ කැමැත්ත අයින් කරගන්න කැමැත්තක් ඇති කරගන්න කියනවා. මේ සාධනය තුළ ඒ සංහාවට තියෙන කැමැත්ත අයින් කරගන්න කැමැත්ත මූලික වශයෙන් ඇති කරගන්න කියනවා. ඒක තමයි පිළිවෙත කියනවා. මේ දායකතුමා කියනවා මේ කැමැත්ත අයින් කරගන්න කොහොමද අපි කැමැත්තක් අයින් ඇති කරගන්නේ ආපහු. එතකොට සඳහන් කරනවා බ්‍රාහ්මණතුමනි දැන් ඔබ මේ ආරාමයට ආවා. ආරාමයට එන්න කලින් මේ ආරාමයට එන්න ඕනේ කියලා කැමැත්තක් ඇති වුණා. නේද? එතකොට මේ ආරාමයට ආව විතරයි ඒ ඡන්දය, ඒ කැමැත්ත අයින් වෙලා කිය. ආන් ඒ වගේ නිර්වාණය අවබෝධ කරගන්නට ඕනෑය කියලා ප්‍රබල ඡන්දයක් අපි ඇති කරගන්න ඕන මූලික වශයෙන්. නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් Tamanට අවබෝධ කරගන්න සාක්ෂාත් කරගන්න අවස්ථාවේ ඒ නිවනට තියෙන ඡන්දය ඒ මොහොතේ අපෙන් අයින් වෙලා යනවා. දාගමුණ සූත්‍රයේ මේ බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් සූත්‍රයක් තියෙනවා විභංග සූත්‍රය කියලා. බෝධිසත්වයාණන් වහන්සේ කොපමණ මේ ඡන්දය පිළිබඳව සඳහන් කරලා තියෙනවද කියලා. උන්වහන්සේ සඳහන් කරනවා ඒ ඇති කරගන්න ඡන්දේ කොයි වගේ වෙන්න ඕනද කියලා. ඒ ඡන්දය තමන්ගේ අභිමතාර්ථ සිද්ධිය දක්වා යන්න ඒ ඒ මොහොත දක්වා තමන්ගේ මානසිකත්වය අරගෙන යන්න කොයි වගේ කැමැත්තක්ද ඇති වෙන්න ඕනේ ඒ කැමැත්ත හැකිලෙන්න බෑ කියනවා. ඒ කැමැත්ත කිසිම වෙලාවක ඇතුළට හැකිලෙන්න බෑ කියනවා. දැන් ඒ වගේම මේ කැමැත්ත ගොඩාක් දැඩි වෙන්නත් බෑ කියනවා. ඒ වගේම මේ කැමැත්ත සැඟෙන්න බෑ කියනවා. මේ කැමැත්ත ඒ වගේම එළියට විසිරෙන්නත් බෑ කියන. ඒ කියන්නේ ඇතුළට හැකිලෙනවා කියන තීන මිද්දයත් එක්ක මිශ්‍ර වෙන කැමැත්ත ඇතුළට හැකිලිලා වගේ යනවා. ඒ වගේම පිටත විසිරෙනවා කියන්නේ පංචකාම ගුණත් එක්ක කැමැත්තක් ක්‍රියාත්මක වුණොත් එimhe මාව විසිරලා වගේ යනවා. ඒ වගේම කුසීතකමක් ආවොත් එහෙම මගේ ඡන්දය සැඟවිලා වගේ යනවා, හැංගිලා වගේ යනවා. කුසීතකමත් එක්ක මිශ්‍ර වුණොත් ඒ වගේම උද්දච්චයත් එක්ක මිශ්‍ර වුණොත් එහෙම මගේ ඡන්දය දැඩි දැඩි ඡන්දයක් ඇති වුණොත් එහෙම උද්දච්චයත් එක්ක මිශ්‍ර වෙලා මගේ නාමකය නිකන් හොල්ලලා වගේ මාව එක තැනකට ගන්න බෑ වගේ මාව නිකන් විසිරලා වගේ යනවා එතකොට ඡන්දය සැඟවෙන්නේ නැතුව ඡන්දය දැඩි වෙන්නේ නැතුව ඡන්දය හැකිලෙන්නේ නැතුව ඡන්දේ පිටතට යන්නේ නැතුව බුදුන් වහන්සේ දේශනා කරනවා යථාපූරේ තථා පච්චා තථාපූරේ යථා යථා පූරේ තථා පච්චා තථා පච්චා තථා පූරේ තථා පූරේ යථා දිවා තථා රත්ත්‍රින් යථා රත්ත්‍රින් තථා දිවා කියලා පෙරයන් විදිහකට ඡන්දය ඇති වුණා නම් පසුත් ඒ ඡන්දය හැමම තිබුණා කියලා. ඒක ඒ වගේම දහවල් කාලේ යම් කිසි විදිහකට ඡන්දය ඇති වුණා නම් ඒ ඡන්දය රාත්‍රී කාලෙත් ඒ විදිහටම තිබුණ බව. ඒ කියන්නේ පෙර මූලික වශයෙන් මූලික අවධියේදී ඡන්දයක් ඇති වුණා නම් නිර්වාණය ලබන මොහොත දක්වාම පසු ඒ අවසාන මොහොත දක්වාම මේ ඡන්දය තිබුණ බව. ඒ වගේම දහවල යම් ඡන්දයක් ඇති වුණා නම් රාත්‍රී කාලයේත් ඒ ඡන්දය ඒ විදිහටම පවත්වාගෙන ගිය බව. රාත්‍රී කාලේ යම් ඡන්දයක් ඇති වුණා නම් දහවල් කාලේ ඒ ඡන්දය ඇති වුණ බව ආන් ඒ වගේ එහෙම ඡන්දය ඇති කරගෙන ඉදිරියට තමන්ගේ ජීවිතය සකස් කරගන්න අපි ඒ සූත්‍ර දේශනාවල් පරිශීලනය කරන්නට පුළුවන්. ඒ වගේම සංයුත්ත නිකායේ සාරත් ප්‍රකාශනයේ අට කතාවේ තුන්වෙනි පොතේ සඳහන් කරලා තියෙනවා මේ පිළිබඳ සූත්‍ර බොහෝ ගණනාවක මේ පිළිබඳ පැහැදිලි කරලා තියෙනවා කොපමණ මේ ඡන්දය මේ කැමැත්ත රැකගෙන ඉදිරියට යන්නට කොච්චර අපි මහන්සි වෙන්න ඕනද කියලා ඒ පිළිබඳව මනාව සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇති කරගත්ත ඡන්දය පවත් ගන්න ඕන කියන එකයි. එතකොට දැන් එතනදී ගම්ම වෙන කාරණාවක් තියෙන ඡන්දයෙන් ඡන්දේ නැසීම කියලා. මට අතට විශ්මතු කරගන්න ඕනේ ඒ කාරණාව ගැන අපි ඉස්සෙල්ලා අවධානය යොමු කරමු. ඡන්දයෙන් ඡන්දේ නැසීම කියන්නේ මොකක්ද කියන එක. දැන් මේ විස්තරයෙන් අපිට ඒකේ අවස්ථා සම්බන්ධයක් තියෙනවා ඒක ගැන සාකච්ඡා කරා. එතකොට මේ මොකද්ද මේ ඡන්දයෙන් ඡන්දේ නැසීම කියන්නේ කියන එක ප්‍රායෝගිකව පොඩ්ඩක් අපි කතා කරොත් එහෙම මම මොනවා හරි දෙයකට කැමැත්තක් තියෙනවා. ඇත්තටම ප්‍රායෝගිකව අපි හිතලා බලන්න මොකද අපිට මේක කරන්න පුළුවන් කියලා හිතෙන්නේ එහෙමයි. අපි මොනවා හරි ලෞකික දෙයකට අපි අකුසල ඡන්දයක් ගැන හිතමුකෝ. මට හරියට අයින් කරන්න අමාරු දේවල් සමහරවිට ජීවිතේ තිබිලා තියෙනවා නේද අපි හිතමු යම්කිසි බැඳීමක් තිබුණා කියලා. අපි ඇත්තම කතා කරගමු අපේ හිතේ ස්වභාවය ඒක අයින් කරගන්න හරිම අමාරුයි. එහෙම අමාරුම තත්ත්වයක් තියෙන වෙලාවක ඊට වැඩිය ලොකු බැඳීමක් ඇති වුණොත් එහෙම වෙන තැනක ඊට පස්සේ කලින් බැඳීම වදයක් වගේ දැනෙන අවස්ථා තියෙනවද නේද? ඒ කියන්නේ මේ අකුසල කැමැත්තේ තේ ලක්ෂණය තියෙනවා. ඒත් අපි අපේ මේ හිත දිහා හොඳට බලලා හරි මෙයාගේ හැසිරීම බලලා මෙයා කොයි විදිහටද වැඩ කරන්නේ කියලා. මොකද අපිට අයිති නැති මානසිකාරයක් නෙමෙයි තියෙන්නේ. මෙයාගේ මෙයාගේ ක්‍රියාකාරීත්වය අපි මේ ත්‍රිපිටකයේ තියෙන ධර්ම කරුණු ඇත්තටම බුදුරජාන් වහන්සේ දේශනා කරේ ওই දේශනා කරලා තියෙන අපේ හිත පිළිබඳ. ඒක මහා පුදුම දෙයක්. නේද? හරියට හරියට දැනුනොත් අපිට ඇත්තටම මම පෙරේදත් ඔක මතක් කළා. හරියට දැනුනොත් අපිට අපි යන මග නේද මේ සකස් කරලා තියෙන අපිට යා යුතු මග නේද මේ සකස් කරලා තියෙන්නේ කියන එක දැනුනොත් මම විශාල ශ්‍රද්ධාවක් උපදිනවා. ඒ වර්ධින හැම තැනක්ම નિවර්දි කරලා තියෙනවා. નિවර්දිය ඉදිරියට යා හැකි හැම ක්‍රමවේදයක්ම අපේ හිතවල උපදින සිතුවිලි පිළිබඳව ක්‍රමවේදයන් සකස් කරලා දීලා තියෙනවා. මේ ඡන්ද ඉද්ධිපාදය ගැන කතා කරනකොට මම ගොඩ ඉස්මතු වෙලා යනවා. ඍජුවම. ඉතින් අනිත් ඉද්ධිපාදය ගැන තමයි පස්සේ කතා කරමු. නමුත් මෙතනදී එහෙනම් අපිම තීරණයක් ගන්න ඕනේ. මම මේ වෙනකොට මම මේ වෙනකොට මේ කාමච්ඡන්ද ආදී මේ කාම වස්තුන් කෙරෙහි තියෙන ඡන්දය අඩු කරගනිමින් ඉන්නවද? අඩු කර ගනිමින් ඉන්නවද? ඒවා අඩු කරන්න නම් එහෙනම් වෙනත් ඡන්දයක අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද? මේ කියන කාරණාවත් එක්ක වෙනත් ඡන්දයක අවශ්‍යතාවයක් තියෙනවා. ඒකටයි කාමචන්ද ආදීෙහි ආදීනව මෙනෙහි කරන්නේ. ඒකේ තියෙන කර්කස බව, ඒකේ තියෙන නීරස බව. ඒකෙන් අපි මේ ලබන රසය ඉවරක් නැහැ. අතෘප්ති කරයි. මේ වගේ ඒකේ තියෙන ආදීනව බොහෝ වශයෙන් මෙනෙහි කරලා ඊළඟට ධ්‍යාන බලයක් වගේ දෙයක මේ ආසන්නව ළඟා කරගත හැකි ඉතා විශාල දෙයක් බුදුරජාණන් වහන්සේ එක දැනක දේශනා කරලා තියෙනවා ධ්‍යාන බලයක් කියලා කියන්නේ මේ හරියට ඒ කියන්නේ ධිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා. මේ ජීවිතේ එවැනි චිත්ත ඒකාග්‍රතාව නැත්නම් කාය ප්‍රසද්ධිය, චිත්ත ප්‍රසද්ධිය ඇති වෙන තුරු සත්‍යය දුක් විඳිනවා කියලා. ඒක පැහැදිලි. අපි මේ කයින් හැම වෙලේම දුක් විඳිනවා, සිතින් හැම වෙලේම දුක් වෙනවා. කාමචන්ද ව්‍යාපාද තින මිද්ද, උද්ධච්ච කුච විචිකිච්ඡා ආදී අපිට හරියට දුක් ලබා දෙන දේවල්. ඉතින් මේවෙන් දුක් විඳ විඳ ඒවා තුලින් සැප මාත්‍රිය සැප ලැබමින් ඉන්න කෙනෙකුට එහි තියෙන ඒ ආදීනවත් අර වගේ තැන්වල දෝරේ ගලාන උල්පතකින් ගලන වතුර වගේ එක දිගට සතුටක් ගලාගෙන එන ක්‍රමවේදයක් තියෙනවා කියන එක දැනීමක්. එතකොට අපිට මේක ඇත්ත නේනම් මම මේ මොකක්ද මේ විදිහේ දුක? නේද උදේ ඉඳන් මම මේ ශරීරයත් එක්ක හැන්දෑ වෙනකම්ම හොරයක් අල්ලනවා. නේද? ශරීරයත් එක්ක පොරවල්නවා. දැන් කාය පස්සද්ධිය ඇති වෙනතුරුම දුක් විඳිනවා. මේ වගේ දෙයක් දැනීමෙන් අපිට ඇත්තටම පුළුවන්කම තියෙනවා මේ ඡන්දය ඇති කරගන්න. කැමැත්ත ඇති කරගන්න. ඉතින් ඒකයි එදත් අදත් බොහෝ භවභෝග සම්පත් ආදී අන් අය පොරකකා ඉල්ලන දේවල් පිළිබඳව ඒවා උදෑසන ලූ කෙළපිඩක්සේ සලකා. නේද? සමහර අය වෙන් අයින් වෙන්නේ. ඒතර අනිත් අය ඒවට කියන්නේ මොකද්ද? මෝඩෙක්, පිස්සෙක් නේද? මෙච්චර මෙච්චර වස්තු දාලා මෙන්න ගියා කියලා. ඒ තේරෙන්නේ නැහැ චන්ද්‍රය කොයි පැත්තටද කියලා. හොඳයි. දැන් එතකොට එහෙමනම් ඊළඟ කාරණාව මෙතෙන්දී අපිට ඉස්මතු වුණේ රැකගත්ත ඡන්දය, ඇති කරගත්ත ඡන්දය පවත්වා ගැනීම කියන කාරණාවක් මෙතනදී බෝධිසත්වයන් වහන්සේ සඳහන් කරා කියලා සඳහන් වුණා. ඇති කරගත්ත ඡන්දය, ඒ විදිහට ඡන්දය ඇති කරගන්න ඕනේ. ඇති කරගත්ත ඡන්දය යථාපූර්වේ තථාපත්‍යයෙන් මේකට බාධා වෙන දේවල් වගේකුත් කිව්වා. ඇතුළට හැකිලෙන පිටට විසිරෙන ඒ වගේම සැඟවිලා වගේ යන කියන්නේ කුසීතකමට අපිට කැමැත්ත තියෙනවා. කාලම වැඩේ කරන කැමැත්ත තියෙනවා. කාපු ගමන් හින්දා බෑ. නේද? කැමැත්ත තියෙනවා. හැබැයි මහන්සි ගමන ගිහින් ආවා විතරයි. කැමැත්ත හොඳට තියෙනවා නමුත් කරන්න බෑ. ඒක තමයි ඒ සැඟවෙන ගතිය. කැමැත්ත හැංගෙනවා. හැංගිලා කාලා ඉන්නවා. අසනීපයක් වෙන්න වගේ. අසනීපයක් වුණා හොඳ වුණා විතරයි. හරි මේ විදිහට තියෙනවා. ඊළඟට මේ කැමැත්ත නිකන් ඇතුළට ඇකිලෙනවා කියන්නේ තීන මිද්දයට යට වෙලා ඒක උඩට එන්නේ නැතුව අර අපි කියන්නේ නිදිමත ගතියෙන් නිදිමත ගතියෙන් ඉන්න. එතකොට මේ කාලා අර වගේ සිද්ධියක් නැතත් ඇතුළෙන්ම ඇතුළෙන්ම උපදින්නේ නැහැ. ඊළඟට කාමච්ඡන්ද ආදියට එකතු වුණාම තමයි කාමච්ඡන්ද ආදියට වෙනත් වෙනත් කැමැති වලට ගිහිල්ලා මේ කැමැත්ත අයින් වුණාම තමයි අර විසිරෙන කැමැත්ත කියලා කිව්වේ. ඉතින් මේ විදිහට අර උද්දච්චය කියන එක තමයි ගොඩක්ම එතෙන්දි වැදගත් වෙන අපි දන්නවා අපේ සමාජ සම්මතයේ තියෙනවා අර හදිස්සි වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ කියලා. ඒ තරම් ලොකුයි අය කියන්නේ ඒ තරම් ලොකු දෙයකවත් තවත් අත තියන්න අත ඔබා ගන්න බැරි වෙනවා. ඒ තරම් හදිස්සි වුණා. අපි දන්නවා හදිස්සි වුණොත් මොකුත් කරගන්න බෑ කියලා. ඒ වගේ සමහර ලාට අධික කැමැත්තක් උපදිනවා අපි නොසන්සුන් වෙනවා. ඒක තමයි ඒ උඩට යන උඩට එන උඩට ලිපිලා යන ඡන්දය. මේක හරියට නිකන් අර මට මතකයි තැන සඳහන් වෙනවා එක සූත්‍රයක පිහිනන කෙනෙක් අධික වීරයක් ගත්තොත් ඉපිලෙනවා. අඩු වීරයක් ගත්තොත් ගිරෙනවා. හරි. ඊටාම ක්‍රමානුකූලව මේ දේ කරන්න ඕන කියලා. මේ එක දිගට පවත්වා ගැනීමේ තියෙන වැදගත්කම. ඡන්දයක් කුසල ඡන්දයක් ඇති කරගෙන ඒක පවත්වා ගැනීම සඳහා කළ යුතු ප්‍රායෝගික දෙයක් පිළිබඳව සහ ඒකේ තියෙන වැදගත්කම ගැන පොඩි හඳුන දැනෙන්නේ කොහොමද? තුන්වත්නේ අපි ඡන්දයක් ඇති කරගෙන කැමැත්තක් ඇති කරගෙන ඒක ප්‍රායෝගිකව කොච්චර වැඩගත් වෙනවද කියනවා නම් අපි ඒ කැමැත්තත් එක්ක ඒක ඒකට සජීවීව ඒකට තාත්විකව ඒකත් එක්ක මිශ්‍ර වෙච්ච ඒකත් එක්ක තනි වුණා වගේ ස්වභාවයකට අපේ හිත නම්ම ගන්න මහන්සියක් දරන්නට ඕන. උදේට සීතලයි කියලා නිකන් ඉන්නේ නැතුව, දවල්ට රස්නේ කියලා නිකන් ඉන්නේ නැතුව රෑ වෙලා නිදිමතයි කියලා නිකන් ඉන්නේ නැතුව ඒ අදාළ සමහර වෙලාවට ඉගෙන ගන්න දරුවෝ එහෙම Tamande යන්නේ ඉලක්කයක් තියෙනවා ඒ ඉලක්කය වුන් ඉගෙන ගන්න ඒ පාඩම් කරන සමහර වෙලාවට කාමරයක පවා මේසුඩ පවා මම මෙන්න මේ ප්‍රතිඵලයට යනවා මම මේ ප්‍රතිඵලය එතකොට කාමරයට එන යන පොත් බලන හැම වෙලෙම තමන්ගේ අභිමතාර්ථ සිද්ධිය තමන්ට තමන්ගේ හිතට දැඩිව සැරින් සැරේ සැරින් සැරේ එකක් පිටිපස්සේ ග්‍රහණය වෙන ගතියක් තියෙනවා. එතකොට ප්‍රායෝගිකව ආන් ඒ වගේ ඒක අපිට නැවත මතක් කරවල දෙන ගතියක් තියෙනවා. එතකොට නිදා ගන්න යනකොට පවා එහෙම නැත්නම් අවදි වෙනකොට පවා අපිට ඒ අරමුණ මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ ඡන්දය ඇති වුණ ඒ කුමකටද කියලා ඊටා නිදහසේ ඊටා නිදහසේ මේ ලෝකයෙන්ම අයින් වෙලා වගේ තනි වෙලා වගේ මේ ලෝකේ මොනවා වුණත් මම මෙන්න මේ සිද්ධියටයි යන්නේ බෝධිසත්වයාණන් වහන්සේට ඇතුණ බුද්ධත්වය ලබන්නට ඕනෑ කියන ඡන්දය බුද්ධත්වයට පත් වෙන්න ඕනෑ කියන සිද්ධිය මොනතරම්නම් භවයෙන් භවයට අරගෙන ඇවිල්ලා කල්ප ගණන් විශ්‍යාසංකේ කල්ප ලක්ෂයක් තිස්සේ අවසාන වශයෙන් උන්වහන්සේට කොච්චර කැමැත්තක් ඇති වුණාද කියනවා නම් සඳහන් කරනවා අවසාන වශයෙන් පරයන්කේ වාඩි වෙලා ඉතා ඒ කැමැත්ත කොච්චර ප්‍රබලද කියනවා නම් කාමං තචෝච නහරූච අට්ඨේචව සිස්සතු උපසිස්සතු ශරීරේ මංසං ලෝහිතා යන්තං පුරුෂ තාමේන පුරුෂ පරාක්‍රමේන නතං අපස්සා විරියස්ස සංකානම් භවිස්සති මගේ ශරීරයේ හැමයි නහරයි යටයි ඕන්නම් උතුරුනායි ලේ මස් වේලිලා ගියද පුරුෂ බලයේ පුරුෂ පරාක්‍රමයේ බුද්ධත්වය ලබන්නට ඕන නම් මම ඒ මොහොත වෙනකන් ආයෙනම් නැගිටින්නේවත් නැහැ. නැගිටින්නේවත් නැහැ. එතකොට අපි සරණ ගිය උතුම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි හොයලා බැලුවා නම් ප්‍රායෝගිකව අපිට විශාල කැමැත්තක් ඕනෑම දෙයකට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඇති කරගත්ත කැමැත්තත් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. ඒක ඒක ඇහැට පේන දෙයකින් අපිට පුළුවන් නම් ඒ කැමැත්ත රැකගන්න අපි ඒ වගේ සතහන් තියාගන්න ඕන පාවිච්චි කරන්න ඕන ඒ වගේ යම්කිසි දෙයක් ප්‍රතිගත කරලා අපිට අහන්න පුළුවන් නම් ඒ කැමැත්තට අදාළව දෙයක් ඒවා වැඩිපුර බහුල වශයෙන් බහුල වශයෙන් අහන්න පුරුදු වෙන්නට ඕන. ඒ වගේම හුදකලාවේ නිදහසේ ඉඳගෙන ඒ අරමුණ සිහිපත් කරන්න ඕන. මෙතකොට සායෝගික වශයෙන් විශේෂයෙන්ම අපි ඉන්න තැන් පවා පරිස්සමෙන් පිරිසිදු කරගෙන සායෝගිකව නේද ඒකත් එක්ක සතුටු වෙන ගතියක් නේද ඒ සිද්ධියට මම ගියාම මට බාහිර පරිසරයෙන් පවා මට ලැබෙන ගෞරවය ඒ වගේම මම මේ සමාජයට බොහොම වැඩදායක කෙනෙක් වෙනවා නේද? මේ සමාජයේ මම මහා උතුම් කෙනෙක් ආදී වශයෙන් මේකේ තියෙන ආනිසංශයත් එක්ක අපි ඒකත් එක්ක ජීවත් වෙන්න සජීවීව උත්සාහ කරන එක තමයි තවත් කෙනෙකුට හානියක් නොකර තවත් කෙනෙකුට හානියක් කරන්නේ නැතුව බොහෝම පරිස්සමෙන් ලද සම්පත් ටික පාවිච්චි කරලා බොහෝම ගෞරවයෙන් යුක්තව අපිට ප්‍රායෝගිකව ඒකත් එක්ක යෙදීම තමයි අපිට ඒ කැමැත්ත එක්ක ජීවත් වීම තමයි ඒ සිද්ධියට යන්න මම හිතන්නේ අපිට විශාල පිටුවහලක් එන්නේ. මේකුත් දේවල් සිද්ධ කරන්න වෙනවා. ඒ කියන්නේ අපි සිහියෙන් ඉන්න වෙනවා. සිහිය වර්ධනය කරගන්න එක දැන් මෙතන සිහියක් එතකොට මෙහෙම බලපුවාම අපිට සිහියක් යම් කිසි උපදවාගත යුතු සිහියක් තියෙනවා. මෙන්න මේ වගේ සිද්ධියක් පිළිබඳව සිහිය වෙන්න ඕනේ. හරි. මම දැන් අපි මහා අපි හොඳ බණක් අහපු වෙලාවක අපි නැත්තම් යම්කිසි මහා මේ කලකිරීම සිද්ධ වෙනවා මේ ලෝකේ අපි දකිනවා ඊටාත්ම ඊටාත්ම හොඳ තත්ත්වයේ ඉන්න අය හදිසියෙම මහා ව්‍යසන වලටපත් වෙන හැටි සමහරලාට හදිසි අනතුරු වගේ දේවල් මේ අනිත්‍ය පසක් වෙන අවස්ථා තියෙනවා අපිට ලොකු ගොඩක් කලකිරීමක් තියෙනවා සසරම පිළිබඳ කලකිරීම සමහර දේවල් වෙනවා ඒ වගේ වෙලාවක ඇත්තටම අපි හිතනවා මම මේකෙන් ගොඩ යන්න වැඩ කටයුතු කරන්න ඕනේ මේ ඔක්කොම ලොකු ගැටලුවක් කියලා. එහෙම නැත්නම් හොඳ බණක් ඇහෙන වෙලාවකට. ඒ වගේ සිහියක් ඉපදුනහම අපිට නිවන් දකින්න කැමැත්තක් ඉපදලා තියෙනවා. ඉපදිච්ච අවස්ථාව ඕන තරම් තියෙන සමහර අයට ජීවිතයේ සමහර වෙලාවල් වලදී පැවිදි වෙන්න පවා හිතිලා ඒ පිළිබඳ දින කීපයක් ඒ පිළිබඳව ඒ සිහියෙන් මෙතන මම පැවිදි වෙනවමයි කියලා ටික ටික ඒක මෝදු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ නොයෙකුත් කැමැත්තවල් ලෞකික වශයෙන් උත් වෙලාවකට නොයෙකුත් කැමැත්තන් ඇති වෙන වෙලාවල් තියෙනවා. අන්නේ ඇති වෙච්ච වෙලාව තමයි මම හිතන්නේ හොඳම අවස්ථාව සැලසුමක් හදන්න. මේක ලේසියකට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන් කුසලයට කැමැත්තක් ඇති වෙන්නේ ලේසියකට. අකුසලයට නම් ලේසියෙන් ඇති වෙනවා. කුසලයට කැමැත්තක් ඇති වෙච්ච ගමන් අපි මේ කියන කාරණා ටිකත් එක්ක ගත්තොත් ප්‍රායෝගික පැත්තක් ඒ වෙලාවෙම සැලැස්මක් හදන්න ඕනේ. හරි. දැන් මං ඉන්නේ හොඳ තත්යක. හරි. නිකන් නිකමට හිතන්න ඒ වගේ තද කැමැත්තක් ඇති වෙච්ච වෙලාවක අපිට තිබ්බ අදහස් එක්ක ඒ කැමැත්ත දැන් අවුරුදු දෙකකට තුනකට ඉස්සෙල්ලා ලොකු කැමැත්තක් ඇති වුණා කියන්නේ යම් හොඳ දෙයක් කරන්නේ ඒ කැමැත්ත දිගටම තිබ්බනම් කොහොම තියෙන්නේ වෙනකොට? නේද? එහෙනම් අදත් කැමැත්තක් ඇති වුණොත් ඒක කැළෑ නැතු මහා බෝධිසත්වයන් වහන්සේගේ බෝධිසත්ව චර්යාව පසුරස්කන්න ධර්මයන් සහිත මේ චර්යාව තුළ කැමැත්ත රැකගත්තා කියලා සඳහන් වෙනවා. එහෙනම් ඒ ගමනට සමාන්තර යන ගමනේදී මටත් කැමැත්ත රැකගන්න සිද්ධ වෙනවා. මේ සඳහා එහෙමනම් තීරණ තීරණය ගන්න ඕන හොඳම වෙලාව තමයි ප්‍රබල කැමැත්තක් ඇති වෙච්ච වෙලාව. උදාහරණයක් අද සමහර විට මේ ධර්ම දේශනා මේ ධර්ම සාකච්ඡා ඉවර වෙනකොට සහ ඊයේ පෙරේද අපිට මේ දවස් ටිකේ හොඳ කැමැත්තක් තියෙනවා. දැන් සැලසුමක් හදන්න ඕනේ. මොකක්ද සිහිය මේ පිළිබඳව? මගේ කැමැත්ත අඩු වෙනවාද? හරිද? මට මේ කැමැත්ත ඇති වුණේ ඇයි? දැන් පොඩි ස්වාමීන් වහන්සේ මතක් කරා ඒක ඇහෙන්න නැවත නැවත නැස්ති කරගන්න කියලා. එහෙනම් මට කැමැත්ත ඇති වෙච්ච යම් ධර්ම දේශනාවක් තියෙන්න පුළුවන්. මට කැමැත්ත ඇති වෙච්ච යම් සිද්ධියක් තියෙන්න පුළුවන්. හරිද? සමහර විට ඒක මගේ දෘශ්‍ය මාධ්‍යයට එහෙනම් මගේ කාමරේ මට පුළුවන් මේක දීලා තියාගන්න. නේද? මොකද්ද? කැමැත්ත අඩු වෙන්න දෙන්න එපා. නේද? කැමැත්ත අඩු වෙන්න දෙන්න එපා. කැමැත්ත අඩු වෙන්න දෙන්නේ නැහැ. කැමැත්ත අඩු වුණොත් නැවත පහලට වැටෙනවා. නේද? එතකොට අපි පණිවිඩයක් තියෙනවා කැමැත්ත පිළිබඳ. එහෙනම් ඒක ඒක මතක තියාගන්න. කැමැත්ත අඩු වෙන්න නොදී පවත්ව ගන්න ඕන කියන සිහිය. තේම දැන් සිහිය ගැන කතා කරන්න එපා. හරි එන්න ඒ සිහිය තමයි වර්ධනය කරගන්න වෙන්නේ දැන්. ඇයි ඒ සිහියේ තියෙන කෘත්‍ය මොකක්ද? සිහිය කියන චෛතසික ධර්මයේ කරන කෘත්‍ය තමයි ඒ අරමුණෙන් පිටට යන්න නොදී පවත්වා ගන්න ගතිය. අරමුණේ නංවන ගතියට කියන අපි විතර්කය කියලා අරමුණේ අරමුණේට පිටට යන්න නොදී ඒ අරමුණේම අලවා තියාගන්න ගතිය තියෙන්නේ සිහිය කියන එකේ. එහෙනම් මගේ අරමුණක් හැම වෙලේම තියෙන්න ඕනේ මගේ කැමැත්ත පිරික්සන අරමුණක්. මගේ කැමැත්ත අඩු වෙනවද කියලා. අඩු වෙනවා නම් මම මොකද කරන්න ඕනේ මේකට එහෙනම් දැන් මට අද තේරෙනවා නම් දැන් අඩු වෙගෙනයි එන්නේ දැන් අර තිබ්බ තරම් කැමති නැහැ කියලා ආය අර බන හොයාගෙන අහන්න ඕනේ හැබැයි එහෙම වෙනකොට ඒ බණෙන් කැමැත්ත උපදින ගතිය ටිකක් අඩු වෙලා යනවා කාලයක් යද්දී එතකොට මොකද කරන්න ඕනේ ඊටත් වැඩිය ප්‍රබල ඒවා හොයාගන්න ඕනේ නැවත කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනේ දැන් අපි අපේ ලොකු හාමුදුරුව ගැන හිතුවත් එහෙම අපි වේගෙන් වැඩ කරගෙන යනකොට අපිට කම්මැලිකම් ඇති වෙනකොට ඇත්තටම මට මගේ ලොකු හාමුදුරුවම මතක් වෙනවා මොකද උන්වහන්සේ මට ලොකු ඉලක්කයක් ලබා දීලා තියෙනවා. ඒ තමයි එදා දවසේ වැඩ ඉවර කරලා තමයි එක වෙලාවක අපි ගිහිල්ලා ආනවා. රෑ 1ට 2ට වැඩ කරන වෙලාවල් වල අපි කවුරුහරි ගිහිල්ලා අහපුවාම සැතපෙන්නේ සැතපෙන්නේ මගේ අද දවසේ වැඩ ටික ඉවර කරලා. අරමුණ තියෙන්නේ මූලිකත්වයේ දියා තියෙන නින්දට නේ මූලිකත්වයේ දියා තියෙන වැඩවලට. ඉතින් ඒක තමයි අපිට වැඩ කරන්න තියෙන ලොකුම කැමැත්ත තියෙන තවසමය. හරිද? ඒ වගේ ඒ එහෙම කාර්යක්ෂම තමන්ට අදාළ ඉලක්කයට යන්න බලාපොරොත්තු වෙන ඉලක්කයට ගිය අය හෝ ඒ සඳහා අධිකව වීරිය වඩන අය ඒ වගේ ආශ්‍රය කිරීමෙන් කුසීත පුද්ගලයන් අයින් කිරීමෙන් හරි ඒක දැන් කුසීත අයත් එක්ක හිටියහම මොකද වෙන්නේ ඒ අකුසල ඡන්දයට කැමැත්ත තියෙන අයත් එක්ක ඉන්නකොට මොකද වෙන්නේ ඒ පැත්තට අපේ කැමැත්ත ඇදිලා යනවා එහෙම ඇදිලා යන්න නොදී අපි බොහෝ ක්‍රම පාවිච්චි කරන මොනවා හරි ක්‍රමයකට කාමචන්දයට යන්නේ නැතුව තීන විද්‍යට යන්නේ නැතුව උද්දච්චයට යන්නේ නැතුව එතකොට තීන මිද්දේට යන්නේ නැතුව කුසිතකමට යන්නේ නැතුව මේක ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් තියාගන්න ඕනේ හැම වෙලෙම උදේ හවස දහවල් නිබඳව පිරික්සන්න ඕනේ මම කොහොමද මගේ ඡන්දය කියලා හොයලා බල බල හොයලා බල බල අදාළ මෙනෙහි කිරීම කරන්න ඕනේ එහෙම මෙනෙහි කිරීම කරමින් මෙනෙහි කිරීම කරමින් තමන්ගේ ඡන්දය අඩු වෙන්න දෙන්නේ නැතුව පවත්වා ගන්න ඕනේ ඒ ඡන්දය අඩු වෙන්න දෙන්නේ නැතුව පවත්ව ගැනීමෙන් નિરાයාසයෙන්ම අපි අදාළ සිද්ධියට ඇදෙනවා. નિરાයාසයෙන්ම අදාළ සිද්ධියට ඇදෙනවා. ඉතින් ඒ සඳහා සැලසුම් හදන්න. මම කිව්වේ ඒකයි. මම මේ දේ තමයි කරන්නේ. මම මේ දේ තමයි කරන්නේ. මම මේ දේ තමයි කරන්නේ කියලා. ඉතින් අපේ ජීවිතය ඊටාම සුරක්ෂිත මට්ටමකට එන්න ඕනේ. ඇත්තටම මේ පිළිබඳව අපි බොහෝ දේවල් කතා කරලා මේකේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් ගැන දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. අපාය බය මෙනෙහි කිරීමත් නිවනෙහි තියෙන සාන්තභාවය මෙනෙහි කිරීමත් කියන කාරණා දෙක නිවන් දකින්න ලොකු කැමැත්තක් ඇති කරගන්න පුළුවන් අවස්ථා. මේ ඒ කියන්නේ ආදීනව සහ ආනිසංස මෙනෙහි කිරීම. නිවන් දැකීමේ ආනිසංසත් නිවන් නොදැකීමේ ආදීනවත්. ඒතර මේ මෙනෙහි කිරීම වලදී අපි එකතු කරගත්තු කාරණා සහ මේකේ තියෙන වටිනාකම ගැන පොඩි හඳුනන මොනවද අපිට සඳහන් කරන්න පුළුවන් අපි මේ පින්නන්ත පිටසට. අපාය බය මෙනෙහි කිරීමෙන් ලැබෙන ඡන්දය ඇති වෙන හැටිත් ඒ සඳහා කුමක් මෙනෙහි කළ යුතුද? ඒ වගේ අපේ අපිට ප්‍රායෝගිකව එකතු කරගත යුතු කාරණා විදිහට යමක් කියන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා අපායේ බය ප්‍රතිවික්ෂා කළ යුතුම බව විශේෂයෙන්ම අපේ හිත සැඟවෙන අවස්ථාවල නැවත නැවත අතීතයේ විසූ උතුම් මිනිසුන් අපායේ බය නැවත නැවත නැවත නැවත විශේෂයෙන් ගිනි අවුවේ පවා භාවනා කරලා තියෙනවා. ආහාර ගන්නේ නැතුව භාවනා කරලා තියෙනවා. තුන් ඉරියව්වෙන් ඉඳගෙන භාවනා කරලා තියෙනවා. ඒ කියන්නේ අපායේ බය හිතන ස්වභාවයකට මාව පත් කරගන්න ඕන. අපායේ බය කොයි වගේද කියලා ඒ කියන්නේ මට දැන් මේ තියෙන ජීවිතයයි අපිට පේන්න තියෙනවා තිරසන් අපාය විශේෂයෙන්ම. එතකොට බුදුන් වහන්සේ මේ අපාය දේශනා කරලා තියෙන අපිට නැති, ඒ කියන්නේ අපිට එතන ඒ වගේ ගැලවෙන්න අපායෙන් විශේෂයෙන්ම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට සතර අපායෙන් තමයි මිදෙන්නේ මූලික වශයෙන්. සතර අපායෙන් මිදෙන්න උන්වහන්සේලා සමන් වහන්සේගේ චිත්තසංතාන පාවිච්චි කරලා කොච්චර අපාය ගැන හිතන්නේ ඇතිද? අපාය ගැන ගොඩාක් හිතුවොත් තමයි අපාය අපිට ප්‍රතික්ෂේප කරන්න හිතෙන්නේ. අපේ හැම දෙයකටම මූලික වෙන්නේ අපේ හිතයි, මනසමයි. එතකොට අපේ හිත පාවිච්චි කරලා නැවත නැවත නැවත නැවත ඒ භයංකාර අපාය නැවත නැවත අරමුණු කළොත් එහෙම අපිට හිතෙනවා අපාය ප්‍රතික්ෂේප කරන්න ඕන කියලා. ඒ හින්දා අපි දැනගන්න ඕන අපාය නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න විශේෂයෙන්ම මේ අත දන්නවා මම මේ ඉන්න ස්වභාවයේ මට ඊළඟ ජීවිතේ මගේ කොටක් එළියට આવුත් එහෙම කොච්චර වෙහෙසට මම පත් වෙනවද මට අඩුම තරමේ වතුර පොඩ්ඩක්වත් හරියට බොන්න හරි අමාරු තත්යකට වැටෙනවා. ඒ වගේම මට මේ තියෙන අතපය වෙනකොට කොට වගේ ආවොත් එහෙම හරකෙක් වෙලා එහෙම ඉපදුනොත් එහෙම හදිසියෙ කසන තැනක මේ වගේ කහගන්න බෑ. මේ හරි අමාරුයි. ඒ වගේම සමහර වෙලාවට ඔය තිරසන් සත්තුන්ට බත් කටක් කාලා ඊළඟ කට කන්න බලනකොට අට දිශාවෙම බලන්න ඕන. විශාල බයකින් මාව විනාශ කරයිද දන්නේ මගේ හැම ගලවලකයිද දන්නේ මගේ කවුරු හරි ලේවුරාබුයිද දන්නේ මගේ ඔළුවට කවුරු හරි ගහයිද දන්නේ ආදී වශයෙන් තේන තිරිසන් අපාය ගැන පවා අපිට බොහෝ සාක්ෂි තියෙන එයාලට පිඟන්නේ එයාලට ඇඳුන්නේ එයාලා කවුරුවක්වත් ගණන් ගන්නේ නැහැ එයාලට භාෂාවක් නැහැ ආදී වශයෙන් බොහෝ සංවේදීව ඉතාම සජීවීව මමයි එතනයි අතර ලොකු වෙනසක් නැහැ ඕනෑම වෙලාවක මේ ජීවිත අවදානමක් තියෙනවා එතකොට ඒ වගේ තත්යකට මාවපත් වුණොත් කොහොමද කියලා දැනෙනකම් අපායේ බය මේ හිතට දැනෙනකම් දැනෙනකම්ම දැනෙනකම්ම දැනෙනකම්ම අපි මෙනෙහි කරන්නට ඕන. විශේෂයෙන් പ്രേත ආත්මයක හිමිපදුනොත් එහෙම සමහර වෙලාවට බඩගින වෙන හැම වෙලෙම තෙල අනුභව කරන්න වෙන්නේ. එහෙම නැත්නම් වැඩෑම හිතරයි. කොච්චර වෙහසක්ද. සමහර වෙලාවට පුංචි කටක් හම්බ වෙන්නේ. ඒ කටට ලොකු ශරීරයක් හම්බ වෙන්නේ. ඒ ශරීරය පාත් කරලා ඒ පුංචි කතෙන් මොනවා හරි ගන්න හදනකොට ඒ බීම තියෙන කෙල ටික වේලිලා යන්න පුළුවන්. ආන් වගේ බොහෝම සංවේදීව අපි මෙනෙහි කරනකොට අපාය පිළිබඳ අපි මෙහි හිටියට අපායේ සංඥා නැවත නැවත නැවත නැවත නැවත නැවත අපිට උපදිනවා අපිව කියන්නේ මෙහි මොන සැප සම්පත් තිබ්බත් අපිට මතක් වෙන මේක බොහොම తాවකාලික බව. ඉදිරිය භයංකාර බව. ඒ භයංකාර බව දැනුනොත් තමයි අපි ඊට අදාළව කුමක්ද මං කළ යුත්තේ ඒතං සන්තං ඒතං පනීතං ආදී වශයෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන් මම අවබෝධ කළේ නැත්නම් මම අනිවාර්යයෙන්ම මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන් කම ඒ සාන්ත ඒ ප්‍රනීත සියලු සංස්කාර ධර්මයන්ගෙන් අත මිදෙන සියලු කෙලෙස් තියෙනකන් තමයි මට අන්තරාය කර කෙලෙස් තියෙන නිසා තමයි මාව සතර අපායේ මාව උපද්දවන්නේ තාක්ෂණය නෙමෙයි පරිගණක නෙමෙයි මා තුල ප්‍රහාණය වෙලා නැති කෙලෙස් ධර්ම වලට පුළුවන්කමක් තියෙනවා මාව අපායට විහි කරලා දාන්න. එතකොට මම මහන්සි වෙන්නේ ඡන්දය ඇති කරගත්ත එක පවත්න්නේ නූ තියෙන කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්න මම ගොඩාක් මහන්සි වෙනවා ඊට පස්සේ තියෙන කෙලෙස් ටික ප්‍රහාණය කරන්න. ඉතින් බෝසතාණන්සේ දතට දත පවා තද කරගෙන දිවෙන් තල්ල මඩින් ඒ ඇයි කොච්චර අපාය උන්වහන්සේලාට මතක් වෙන්නේ නැද්ද දැනෙන්නේ නැතිද නේද සතර අපායේ යහුල් වලින් අනිනවා නේද අත් සිඳිනවා පා සිඳිනවා ආදී වශයෙන් අපි බුද්ධ ශ්‍රාවකයෝ හැටියට සිවණ පිළිසර බොහෝම සංවේදීව සජීවී වගේ අපායේ බය පිළිබඳ අපිට දැනෙන්න ඕනේ ඒත් එක්කම තමයි අපි මේ සියලු දේවල් ප්‍රතික්ෂේප කරන අසංකර දාරු සංඛ්‍යාත නිර්වාණයේ තියෙන මිහිරියාව මොනතරම්නම් ශාන්තයිද මොනතරම්නම් ප්‍රණීතයිද ආදී වශයෙන් මේ නිර්වාණය අරමුණු කරගත්ත විරාග නිරෝධ ආදී සංඥාවල් වඩමින් අපිට පුළුවන්කමක් තියෙන්නට ඕනේ නිවනට නිවන පිළිබඳ නිවනේ තියෙන මේ වාගෙන් ගැලවීමක් තියෙන බව. මේ එතකොට බුදුන් වහන්සේ පිළිබඳ සඳහන් කරන අසල ශ්‍රද්ධාවක් පවා ඇති වෙනවා කියලා. මේකෙන් මට නිදහසක් ලබා දෙන්න අපි වගේම ලේවලින් මස් වලින් කටු වලින් තිබුණ ශරීරය දරාගෙන එක මොහොතක්වත් නතර වෙන්නේ නැතුව උන්වහන්සේ තුන් ලෝකයේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් සත්‍යයන් වෙනුවෙන් මේ මාර්ගය හොයාගත්තා නේද නිර්වාණය හොයාගත්තා නේද කියලා අපි වන්දනා කරන ක්‍රමේ පවා දෙදණ දෙදෙනෙමිට නල්ල බිම තියලා වන්දනා කරන ක්‍රමේ පවා බොහෝ වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙන නිසා අපිට මේ මාර්ගය පැහැදිලිව තියෙනවා අපේ මානසිකත්වය පාවිච්චි කරලා අපිට අවශ්‍ය උපදෙස් ලැබෙනවා ඒ නිසා අපිට විශාල භාග්‍යවන්ත බලයක් කරගන්නට පුළුවන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන බලයක් බවට පත් කරගන්නට පුළුවන් පරිස්සමෙන් අපේ මනස මෙහෙවා ගත්තොත් එහෙම මම කියන්නේ බොහොම වටිනවා මේ කාරණා අපේ ජීවිතවලට දැන් නැවත නැවත අදහස් කරගන්න හරියට හැරිලා බලන්න අපි දිහා හරියට හැරිලා බලන්න මම ඇද්ද මගේ පිළිවෙත මම පිළිවෙත් පුරනවා ඇද්ද මගේ හිත මෙහෙවීම ඇද්ද භාවනාවකට ඒක කරන එක සඳහන භාවනා රමතාවය කියලා කියන්නේ භාවනාව පිළිබඳ තියෙන කැමැත්ත හරි බලන්න එතකොට ඇයි මේ මේවා ගැන කරුණු අපි හරියට දැනගන්න ඕනේ දැනගත් ඒවා හරියට මෙනෙහි කරන්න ඕනේ මම ගමනක් යන්න යනකොට මට බාධා වෙන දේවල් වගේ හරියට නිකන් දැන් ඕනම අරමුණකට යන්න යනකොට දැන් ඔය කතා කරපු දේ තමයි මාව ඇදගෙන යන්නේ කැමැත්ත කියන එක. එතකොට ඒ ඇදගෙන යන දෙයට බාධා වෙන මාව ආපස්සට අදින ධර්මතාව තමයි ව්‍යාපාදාදී නැත්නම් නීවරණ ධර්ම. මෙතනදී කැමැත්තට ඍජුව බාධා කරන ටික තමයි අර අපි කතා කරේ. උද්දච්චයට යන එක, කාමචන්දයට යන එක, ආදී බාහිරට විසිරෙන එක කියලා. එතකොට අපි මොනවා හරි වැඩක් කරද්දී වැඩක් කරද්දී මේ බලන්න ඒ වැඩේට බාධා වෙන දේවල් තනින් තනින් තනින් තනින් තනින් තනින් අපිට එනවා අපේ සිතෙන්ම. එතකොට පළවෙනියෙන් මේ වැඩේ කරන්නවත් හිතක් උපදින්නේ නැහැ. ඒ උපදිනාට පස්සේ බාධා වෙන දේවල් එනවා. ඒවා ඔක්කොම වැඩගෙන එක අරමුණකට එක දිගට යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නේද මේ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද? සතුරන් මැඩගෙන ඉදිරියට යන හමුදාවක් වගේ නේද? මිත්‍ර හමුදාවක් වගේ සතුරන් මැඩගෙන ඒ සතුරන් මරින ක්‍රමය, කෙලෙස් සතුරන් මරින ක්‍රමය නේද මේ තියෙන්නේ. මේකේ පෙරගමන් කරු තමයි ඡන්දය කියලා කියන්නේ. නේද? මේ ගමනේ පෙරගමන් කරු තමයි ඡන්දය කියලා තියෙන්නේ. එතකොට ඒකේ අඩුව තියෙනවා කියලා දැනෙන්න නම් අපි අපි දිහා හරියට ප්‍රත්‍යක්ෂාවක් කරන්න ඕනේ. නිකන් ඉඳලා බෑ. මේ රටේ ලෝකයේ මිනිස්සු නැද්ද වැඩ ටික ඔක්කොම කරගන්න ගමන් භාවනා ආදිය ප්‍රබලව කරමින් තමන් අපිටත් වැඩිය කාර්යක්ෂමව අනිත් කටිය කරගන්න අය නැද්ද ඉන්න ඇයි එහෙනම් මට බැරි ඇයි මට බැරි අන්න හරි කැමැත්ත මදිකම නේද කැමැත්ත තියෙනවා නම් වෙලාව හැදෙනවා වෙලාව හදනව නෙවෙයි වෙලාව හැදෙනවා එහෙනම් නිබඳව පිරික්සන්න ඊළඟට ඡන්දය තියෙනවා නම් මම අනවශ්‍ය දේවල් මග හරිනවා. හරි. ඒක එහෙම හොඳට පේන්න තියෙනවා. ඉතින් ඇදි ඇදි යන්නේ කොහෙද කියලා බලන්න. මේකට මේ දින කීපයක්ම මම කියපු තව කාරණාවක් මෙතෙන්ට ආය මතක් කරගමු අපි. මොකද ඒවා අත්‍යවශ්‍ය හින්දා අකුසල ඡන්දය පෝෂණය කරමින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සතුට ලබමින් කටයුතු කරන ස්වභාවය මගේ මනසේ විතරක් නෙවෙයි තිරසංගත සත්තුන්ගේ මනසෙත් තියෙනවද නැද්ද නේද අකුසල ඡන්දයට අනුව වැඩ කටයුතු කරන ගතිය තිරසංගත සත්තුන්ගේ තියෙනවද නැද්ද තියෙනව නේද එයාලත් ප්‍රිය රූප ප්‍රිය ශබ්ද කියන්නේ කැමති රූප කැමති ශබ්ද කැමති ගන්ධ කැමති රස කැමති පහස කැමති ධම්ම ආදරය ආදීටත් එයාලගේ තියෙන කැමැත්තා එහෙනම් අකුසල ඡන්දය කියන එක ත්‍රිසංගත සත්‍ය තුළ ක්‍රියාත්මක වෙන දෙයක්. මගේ තුල මම හෙව්වේ නැත්තම් මගේ මනසේ තියෙන මේ ගතිය. හරි? මේ ජීවිතේ මමත් අකුසල ඡන්දයට පෝෂණය වෙන දේවල් නම් සිද්ධ කරමින් ඉන්නේ. අන්තිමට අපි එදත් කතා කරා මාව වැටෙන්නේ කොතෙන්ටද? සමාන්තරයි කාටද? ත්‍රිසංගත සත්‍ය මේ ලෝකෙට ඇවිල්ලා කරන දෙයටම තමයි මගේ ජීවිතයත් මගේ ජීවිතයත් ඊට සමාන්තරවයි ඒ ඒ ක්‍රමයකටම යන්නේ. නේද? ඒ ඒ කැමැත්ත පෝෂණය කරනවා මම හැමදේම. ප්‍රිය රූප දැකීමේ කැමැත්ත, ප්‍රිය ශබ්ද ඇසීමේ කැමැත්ත, ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ලැබීමේ කැමැත්ත තිරසසතුන්ට තියෙනවා. එතකොට එයා ඒක පෝෂණය කරමින් එයා ඒකට සාධාරණීත්ව කරමින් ජීවත් වෙනවා. එතකොට මමත් ඒ ටිකම කරන ගතියක් තියෙනවා. ඇඳුම් අඳිනවා, භාෂාවක් කතා කරනවා තමයි. නේද? එතකොට මට මහා ලැජ්ජාවක් උපදින්න ඕනේ. මනුස්සය කියන උසස් මනසක් තියෙන කෙනාට ඊට එහා ගිය කැමැත්තක් උපදවා ගන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළලා ඉන්න කාලයක් මේක. ඒතර අනිත් දේවල් කරන්න එපා කියන එක නෙවෙයි මේකේ කාරණාව එපා කියන එක නෙවෙයි. අර්ථාන්විත කරගන්න තමන්ගේ ජීවිතයට විශාල අර්ථයක් උපදවා ගන්න ඕනේ. තමන්ගේ ජීවිතයට ආත්මයට අර්ථයක් දෙන්න නැත්නම් අපි ඔක්කොම අම්මා තාත්තාගේ හැදිලා නේද කාලයක් තනියම ජීවත් වෙන්න පුරුදු වෙලා කොහේ තැනක läගලා වර්ගය ආબો කරලා මෙන්න යනවා. ඒත් ඒක ගිය සැරේ ජීවිතය ගැන දන්නවද මොකද? හිතේ කොහෙද කරේ මොනවද මොනවක්වත් දන්නේ නැහැ. එතකොට එහෙනම් මේකත් මකන්න තියෙන ජීවිතයක්. මේ ජීවිතේ මරණ මොහොතේදී මකලා දානවා. ඔක්කොම මකලා දානවා. නේද? එහෙනම් මකන්න තියෙන ජීවිතයකට මොකටද මේකේ තේරුම වැඩ කරන්න එපා කියන එක නෙවෙයි. මේ බැඳීමෙන් විතරක් වැඩක් නැහැ. හරි වරද්දවා ගන්න එපා ලෞකික ජීවිතය ජීවන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. හිත පිළිබඳවයි බලන්න ඕනේ. ඊට වැඩි එහා ගිය සතුටක්, ඊට වැඩි එහා ගිය වැඩපිළිවෙලක්, ඊට වැඩි එහා ගිය යම්කිසි කාරණාවක් තිරසංගත සත්තුන්ට සමාන්තර වෙන්නේ නැතුව ඊට වැඩිය ගොඩාක් එහා ගිය සතුටක් උපදවා ගන්න ක්‍රමයක්. නේද? වෙනස් කැමැත්තක්. මේකට කෙටියෙන් කියනවා නම් අපි නෙක්ඛම්ම සෝමනස්සය පිළිබඳව කැමැත්තක් උපදවා ගන්න ඕනේ. ඒ කියන්නේ යමක් අතහැරීමෙන් ලැබෙන සතුට ඊට මහත්මා ගති ගුණයෙන් ලැබෙන සතුට සීලාදී ගුණධර්ම රැකීමෙන් ඔය ඔක්කොම ගත්තොත් කියන නෙක්කම්ම සෝමනස්සය කියලා. නෙක්කම්ම නිස්සිත සෝමනස්සය කියලා. ඉතින් ඒ පිළිබඳ කැමැත්ත අපේ හිතවල ඉපදුනොත් අපි හරිය ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. මේකෙන්ද මේ අපි මේ අයට මේක වර්ධනය කරද්දී ඇති වෙන ගැටලු සහ මේකට මේක පිළිබඳව මොකද්ද කරන්න ඕනේ කියන එක සහ ලෞකිකත්වය පිළිබඳව ලෞකිකව මේ කටයුතු කොහොමද කරන්න පුළුවන් කියන බව හෙට දවසේ අපි ධර්ම සාකච්ඡාවේදී ගැටළු සාකච්ඡාවේදී කතා කරේ තව දුරටත්. ඉතින් මේවා ජීවිතයට එකතු කරගන්න ඕන හින්දා අපි සතියක් පුරාවට එකම ධර්ම කරුණක් මේ විදිහට නොයෙකුත් පැතිකඩ පාවිච්චි කරගෙන කතා කරන්නේ. මේ සතිය පුරාවට අපි එතකොට මොකද්ද කරන්නේ? කැමැත්ත වර්ධනය කරගන්න. කුසලය පිළිබඳ කැමැත්ත වර්ධනය කරගන්න කටයුතු කරමින් තමයි මේ ධර්මය ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒක එහෙම නැත්තම් ප්‍රායෝගික මෙහෙමත් කරලා මේ විදිහටත් අපි එක සතියකට එක කරුණක් අරගෙන මෙච්චරම සාකච්ඡා කරලා බැයි නම් නේද බැයි නම් ඉතින් මට කියන්න තියෙන්නේ මේ ටිකක් අමාරුයි තමයි වැඩේ ඉස්සරහට අරියන්න ඒ කියන්නේ මම සසර බොහොම අකුසලයට බරව ජීවත් වෙලා තියෙනවා නිවනට බර නැතුව ජීවත් වෙලා තියෙනවා කියලා ලැජ්ජාව උපදවා ගන්න ඕනේ මෙවැනි කාලයක් දුර්ලභ කාලයක් අපිට ලැබෙන කියලා. දැන් බොහොම පුණ්‍ය අනුමෝදනා කරමු අපේ පොඩි ස්වාමීන් වහන්සේට මේ අවස්ථාවට වැඩම කරලා ඒ අවශ්‍ය කරන උපදෙස් ලබා දීමත් ප්‍රායෝගික ජීවිතයේ ඒවල් එකතු කරගෙන කටයුතු කරන බව මම නිබඳව දන්නවා. ඉතින් එහෙම කටයුතු කිරීමෙන් තමයි උන්වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිත සුරක්ෂිත කරගන්නේ. ඒක බුද්ධ ශාසනයේ අපි ඔක්කොටම බුදුරජාණන් වහන්සේගෙන් ලැබිලා තියෙන අවවාදයක්. ඉතින් ඒ අනුව කටයුතු කරන භික්ෂුන් වහන්සේලා දැක පහන් සිත උපදවා ගන්නට පවා මේ අත්දන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ අවස්ථාවට වැඩම කරපු අපේ භෝගහපදේව මිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වගේම උන්වහන්සේ මේ ශාසනයට බිහි කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්න මේ පින් හේතු වේවා ආචාර්යවරුන්ට ආදී සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස නිවසට මේ ධර්මය අරගෙන එන්න කටයුතු කරේ. ඒ අත්යන් වෙනුවෙන් නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනම අපි හැම දිනම ප්‍රාර්ථනා කරමු. ඒ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං සංගනමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.